මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ප්‍රබෝධ ජනක ආරම්භයක් සහිත ඉමිහිරි සංගීතමය තනුවකින් සහ අදුර ගැයුමකින් පරිපූර්ණ ස්පාඤ්ඤ ගීතයක් අද විශ්ව මధుර පළමු මధుර ලෙස මේ ගායක ජූලියෝ ඉග්ලෙසිස්ගේ නතාලියා Thank you. recuerdo vive en mí. Yo que fui tu amor de la luna y a tu vida tanto di. esperar de ti? ¿Dónde estás que ya a mi atardecer? Si yo no vuelvas junto a mí. Que se va de ti, ¿dónde estás ya? El amanecer, oye tu cantar. මනසේ පාවෙනවා යන සිතුවිල්ලක නිවට්ටවන්න. මැරතන් තරඟයක් නරඹනවා යයි සිතන්න. ගැඹුරු මොහොතේ අලංකාර මසුන් හා ගැවසෙමින් පීනනවා දකින්න. එසේත් නැතිනම් ඔබ කැමති චිත්‍ර රූපයක් නැවෙන්නට ඉඩදී ප්‍රංශයේ සෙයින් ප්‍රෝගේ මේ සංගීතාංගය රස විඳින්න. මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි රසිකසිත උතුරා යන සොම්නසින් පුරවන මේ ගායනය ඇතුළත් වූයේ හැංගි හොරා චලනචිත්‍රයටයි ඊපද ශ්‍රී නිහාල් ජයසිංහ සංගීතය ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනය ඉන්ද්‍රාණී සිනාරත්න Thank you. thank you ලතා මඳුළු ලියලන්නේ හා වැඩි වශයෙන් යොදා ගන්නා වීණාවක් මත වීණා ශ්‍රීවණිගේ හුරු බුහුටි අතැඟිලි දුව පැන නැටීම නිසා හුස්ම ගැනීමටවත් ඉඩක් නොලද වීණාව Thank you. වර්ෂාවේ රිද්මය හා තැවරුණු ආදරේ සොඳුරු අඳුරු මතක වසර 60කට නොඅඩු අතීතයක් සහිත මෙම ගීතය ඉන් කෑවන යටගියාව සේම අදටත් රසවත් The Cascade නැමැති සංගීත කණ්ඩායමේ නොමැකෙන මුද්‍රාව my heart. අතීත සුපෙන් ලෝකෙන් මදකට නිදී රසපිරි වංග ගීතයකට යොමු වෙමු. සංගීතයේ යටපත් වී තනුව සහ ගායන ලීලය ඉස්මතු වූ මේ කැයුම ආටි මුඛර්ජී හඳින් එදා මෙදා 100 ජනප්‍රිය ගීතයක අනුවාදනයක් ඉදිරිපත් කරන්නේ බෙල්ජියම් සංගීත මඩුල්ලක් සික්තලුම් ඉවසලා අත්තලුම් සඳහා ඔබට අවසරයි නාටහිත හේමන්ත සපරමාදු සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්වමధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්වමధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න